ධර්මානුශාසනාව අද උදෑසන මේ උතුම් ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා වැඩමවා වදාළ ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ තැපිලියාන සුමිත්‍රා දේවී පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති කටුවාවල පරම ධම්ම විසුද්ධාරාමාධිකාරී ශාස්ත්‍රපති පූජනීය ගොම්බද්දල දමිත ස්වාමිපාදයන්න් වහන්සේ ගෞරවනීය ධර්මදේශක ආනන්ද සංයුක්ත නිකායේ අන්න දානාදී නූලගන්ධ සූත්‍රයේ ඇසුරෙන් අද මේ උතුම් ධර්මානුශාසනාව.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 ජාතික ගුවන් විදුලි ඔස්සේ විකාශනය වන ධර්මදේශනාමය පින්කම් මාලාවෙහි තවත් පින්කමකටයි දැන් ඔබ අපි සූදානම් වෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ වචනයෙන් කියනවා නම් සියලුම දානයන් අතර වටිනාම දානමය පින්කමයි දැන් මේ සිද්ධ කරන්නේ. මේ කරන පින්කමට කියන්නේ පින්වතුනි ධර්ම දානය කියලා. ඒ ධර්ම දානයට අයිති වන පින්කම් හයක් අපේ බණ පොත්වල විස්තර කරනවා. යම් කෙනෙක් බණක් අහනවද ඒක ධර්ම දානයට අයිතියි. ඒ වගේම යම් කෙනෙක් බණක් කියනවද ඒකත් ධර්ම දානයට අයිතියි. කෙනෙක් වූ පිරිසක් බණක් සංවිධානය කිරීමත් ධර්ම දාණයටයි තියෙන්නේ. ඒ වගේම ධර්මයට ගරු කරන්නට දහම් පිරිකර ආදී පූජා කිරීම ධර්ම දාණයටයි තියෙන්නේ. දහම් පොතපත ලියන එක පූජා කරන එක ධර්ම දාණයටයි තියෙන්නේ. ධර්මශාලා ඉදි කිරීම ධර්ම දාණයටයි තියෙන්නේ. එහෙනම් යවිදු සාස්තා මේ මෙදිරිය තුල ඔබ ඒ ධර්ම දාණයට අයිති පින්කම් එකක් නෙවෙයි ගණනාවක්ම සිද්ධ කරන වෙලාව. බණක් අහනව බණක් කියනවා ඒ වගේම බණක් සංවිධානය කරලා තියෙනවා ධර්ම පරිස්කාර ආදී පූජා කරනවා. ඔබ මේ පින්කම සිද්ධ කරනව විතරක් නෙවෙයි ලංකාවාසී විශාල පිරිසකට මේ පින්කම සිද්ධ කරගන්නට දැන් අවස්ථාවක් සලසලා දීලා තියෙනවා. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නිවෙස්වල සිට එහෙමත් නැත්නම් යන්නේන ගමන් Tamange යාන වාහනවල සිට මේ ධර්මීය ශ්‍රවණය කරන්නේ ඔබ මේ ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ දක්වමින් මේ ධර්ම දේශනාව විකාශනය කරන නිසායි. පින්නතුනේ ලෞතර බුදුහාමුදුරු අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ කල්යාණ මිත්‍ර කියන සූත්‍රයේදී දේශනා කළා හොඳ යහපත් සත්පුරුෂයෝ නිතරම Taman යහපත් දේ කරනවා ඒ වගේම අන් අය යහපත් දේවල් වලට පොළඹවනවා Taman අයහපතින් ඈත් වෙනවා අන් අය අයහපතින් ඈත් කරනවා මේ මොහොතේ ඒ කියන කාර්යයන් හතරම සිද්ධ වෙනවා මොකද ඔබ මේ පින්කමේ නිරත වීමම යහපත් ක්‍රියාවක්. තවත් පිරිසක් මේ පින්කමට සම්බන්ධ කර ගැනීම අන් අය යහපතේ දවීමක්. ඒ වගේම යහපත් ක්‍රියාවක නිරත වෙනවා කියන්නේ අනිත් අතට අයහපත් ක්‍රියාවලින් ඈත් වීමක්. එතකොට එහෙමනම් කල්යාණ මිත්‍ර ගුණයෙන් යුතු යහපත් ක්‍රියාවක නිරතවන මොහොතක් හැටියට මේ වෙලාව කිතින්ම හඳුන්වන්න පුළුවන්. පිපෙන කැකුළු ළමා සමාජය මම හිතන්නේ කාලයට ගැළපෙන යහපත් ක්‍රියාවක නිරත වෙන මොහොත. තමන්ට අනුශාසනා කළ ගෞරවනීය හාමුදුරන් වහන්සේ ප්‍රදාන මේ ගමන එන්නට ඔබට උපකාර කළ කාට කාටත් කෘතවේදීත්වය දක්වන්නට කළගුණ සලකමින් මේ පින්කම සිද්ධ කරලා පින් අනුමෝදන් කරනවා වගේම ආශිර්වාද කරනවා. පින්තුනි සමාජයේ විවිධ පුද්ගලයන් විවිධ අරමුණු ඇතුව එකතු වෙනවා. ඒත් බොහෝ අවස්ථාවල දකින්නට ලැබෙන ලක්ෂණයක් තමයි වැඩි දෙනා එකතු වෙන්නේ හොඳ යහපත් අරමුණු වලට වඩා නරක අයහපත් අරමුණු කරා යන්නට. යකින් හැදෙන දරුවන් පිරිසක් හැටියට ඔබ සියලු දෙනාම යහපත් අරමුණක් ඇතුව එකතු වෙලා ඒ යහපත් අරමුණ තුල යහපත් ක්‍රියාවන්හි නිරත වන ඉතාමත්ම හොඳ ආදර්ශවත් මොහොතක් හැටියට මේ කරන පින්කම හඳුන්වන්න පුළුවන්. ඊළඟට වැදගත් වෙනවා පින්නතුනි බණ අහන්නට ඉස්සෙල්ලා මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ තියෙන වටිනාකම පිළිබඳව කරුණු කාරණා විමසල බලන එක. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්ම ශ්‍රවණය කරන ඇත්තන්ට මෙලවින් වගේම පරලොවින් ලැබෙන ආනිසංස එකක් නෙවෙයි ගණනාවක්. ඒ පළවෙනි ආනිසංසය හැටියට පෙන්නනවා උපදින භවයන්හි නියත මිත්‍යා දෘෂ්ටික භවෙන් අත් මිදෙනවා කියලා. මොකද්ද මිත්‍යා දෘෂ්ටික භව කියන්නේ? වැරදි දේවල් නිවැරදි හැටියට ගැනීමත් නිවැරදි දේවල් වැරදි හැටියට බැහැර කිරීම. මේ දරුව අහලා ඇති ධම්මපදයේ තියෙනවා ගාතාවක් අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ කියලා. සමාජයේ හරියට ඉන්නෝ පින්නතුනි වැරදි දේවල් හරි කියලා ලං කරගෙන හරි දේවල් වැරදි කියලා බැහැර කරන අය. ඒකට හේතුව තමයි ඔවුන්ට මනා අවබෝධය ගැටීම නැතිකම ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික බව. ලෝතර බුදුහාමුදුරු දේශනා කරනවා හොඳින් ධර්ම ශ්‍රවණය කරන අයට උපදින භවයක් භවයක් පාසා වැරදි වැටහීම් ඇති කරගන්නේ නැතිව නිවැරදි දේවල් පිළිබඳ නිවැරදි දෘෂ්ටි ඇති කරගන්නට ඒ ධර්මානිසංසයේ ඉවහල් වෙනවා කියලා. දෙවෙනි ආනිසංසය හැටියට පෙන්වන්නේ මනස සිහිනුවණින් කටයුතු කිරීමේ හැකියාව ඇතිවීම. මම හිතන්නේ ඉගෙන ගන්න ඒ වගේම ජීවිතයේ යෞවන වයසේ පසුවන බොහෝ දෙනාට අතිශයින් වැදගත් මේ මනසින් නුවණින් කටයුතු කිරීම. ඒකට තවත් වචනයක් කියනවා ස්ථානෝචිත ප්‍රඥාව කියලානේ. ඒ කියන්නේ තනට සුදුසු ආකාරයට නුවණ පාවිච්චි කිරීම. දැන් බලන්න අපේ සමාජයේ සමහර අය Taman කලකී දේ පිළිබඳව නැවත නැවත පසුතැවෙන අවස්ථා කොච්චර තියෙනවද? ඒ සමහර කරුණු කාරණාවලදී කියනවා අනේ ඒ වෙලාවේ මට ඒ වචනේ කියාගන්න බැරි වුණානේ. නැත්තම් මම ඒ වෙලාවේ දැන් ඔළුවට ආපු ඒ තීරණය ගත්තනම් මේ විදියට අමාරුයි වෙටින්නේ නෑනේ. ඒ දේ ඒ වෙලාවේ ඒ විදියට කළා නම් දැන් මම මේ විදියට දුක් විඳින්නේ නෑනේ. අන්න බලන්න අතීතේ හරියට කරකියා ගන්න බැරි වූ දේවල් පිළිබඳව ඉන්පස්සේ වර්තමානයේ පසුතැවෙන හැටි. ඒකට හේතුව තමයි අර ස්ථානෝචිත ප්‍රඥාව දැනට සුදුසු විදිහට නුවණ පාවිච්චි කරගන්න බැරි වීම. ඒ කියන්නේ මේ මොහොතේ අපි සිහිමුලා වීමෙන් කටයුතු කරලා තියෙනවා. ලෝතර බුදුහාමුදුරෝ දේශනා කරනවා හොඳින් ධර්මයේ ශ්‍රවණය කරන කෙනාට එවැනි විකල් සිහි ඇති වෙන්නේ නැහැ. දැනට සුදුසු විදියට නුවණ පාවිච්චි කරලා කටයුතු කිරීමේ මන යහපත් සිහි කල්පනාව ඇති වෙනවා. ඊළඟ අනිසංසය හැටියට පෙන්නනව පින්නතුණී ධර්ම ශ්‍රවණය කරන ඇත්තෝ දෙවියන්ට ප්‍රිය වෙනවා. ඒ කියන්නේ එයට දෙවියෝ කැමතියි. ඒ නිසාම විපත්ති කරදර වෙන වෙලාවල් වල වහාම දෙවියෝ ඇවිල්ලා එය ආරක්ෂා කරනවා. ඒ සමහර විට එහෙම කියනකොට ඔබට උනත් හිතේ කොහොමද දෙවියෝ අපිව ආරක්ෂා කරන්නේ කියලා. දැන් බලන්න සාමාන්‍යයෙන් ඔබ නොදන්නව වුණාට පින්කම් කරන තැන්වලට සම්‍යදෘෂ්ටික දේවතාව වඩිනවා. අපේ ඇසට නොපෙනුනාට. ඔය පින්නුම් කරන අවස්ථාවලුත් සමහර අවස්ථාවන්හි තියෙනවනේ. දැන් ඔය රුවන්මැලි සෑය, සෝමාවතිය, සේරුවාවිල ඔයගේ තැන්වල ලොකු ලොකු පින්කම් කරන වෙලාවල් වල සමහර අය ඕන තරම් දැකලා තියෙනවනි. අමුතු අමුතු ආලෝක ධාරාහිම ගමන් කරන හැටි. ඇතැම් විට කැමරා කාචවලට පවා ඒව ග්‍රහණය කරගන්න හැටි. ඒ විතරක් නෙවෙයි සමහර විට අමුතු විදිහේ ප්‍රසන්න ශබ්ද ඇහෙන අවස්ථාවල් පින්තුනි පින්කම් කරන තැන්වලට එන්න දෙවියෝ කැමතියි. සමහර විට ඔබ දැන් නොදැක්ක නොදන්නව වුණාට මේ බණ කියන මොහොතෙත් මේ අපට දෙවිවරු ඉන්නවා. ඇයි හේතුව? සාමාන්‍යයෙන් කොහොමටත් බණ අහන්න, පිරිත් අහන්න, පින්කම් කරන්න දෙවිවරු හරි කැමතියි. අර සංයුත්ත නිකායේ තියෙන මාතුනන්දා කියලා සූත්‍රයක්. මාතුනන්දාව හැමදාම රාත්‍රියට තමන්ගේ ගෙදර පිරික් කියනවා. එක දවසක් ඇය පිරික්කයක ඉන්නකොට ඒ නිවසට ඉහළ අහසින් සතරවරම් දෙවිවරු ගමනක් යනවා. මාතුනන්දාව කියන මේ පිරිත් හඬ ඇහෙනවා. අර සතරවරම් දෙවිවරු මොකද කළේ? ගමන නවත්තලා මාතුනන්දාවගේ ගෙදර නිදුලට බැස්සා. බැහැලා පිරිත් ඉවර වෙනකම්ම අහගෙන හිටියා. ඉවර වෙනකොටම සාදු කියන්න පටන් ගත්තා. මාතුනන්දාව බලනවා මෙච්චර දවසක් පිළිච්චිව කවුරුවත් මෙහෙම සාදු කියනවා ඇහුනේ නෑ අද සාදු හඬක් ඇහෙනවා ඒ දොර ඇරලා බලනකොට බබලන ශරීර තියෙන හතර දෙනෙක් ඉන්නව මිදුලේ අහන ඔබල කවුද ඒ පාර කියනවායි දන්නේ නැද්ද අපි සතරවරම් දිවිවරු ඇයි ආවේ? ඔබතුමී පිළිච්චිරය වුණා. අපි වෙන ගමනක් යනකොට අපිට අහුණ ඔබතුමීගේ පිරිත් හඬ. අපි පිරිත් අහන්න හරි ආසයි. ඒ නිසායි ආවි පිරිත් අහන්න. ඇයට මොනසෑහෙන විදියට පින් දීලා ඇට ආශිර්වාද කරලා දේවුරු තමන්ගේ ගමන යනවා. මම කියන්නේ සරල එක සිද්ධියක් වින්නතු. සාමාන්‍යයෙන් බණ කියන පිළිත් කියන තැන්වලට දෙවිවරු එනවා කියලා මම කිව්වේ නිකම්ම කටලුවට නෙමෙයි. ඒ දෙවිවරුන්ට අපි ආරාධනා කළානේ. දැන් ඔබ දන්නවා මේ දේශනාව පටන් ගත්තේ මම කොහොමද කියලානේ. ඔබ සරණාගමනේ පිටවලා පන්සිල් දීලා ඉන්පස්සේ මා කලේ මොකද්ද? දෙවියන්ට ආරාධනා කිරීම. අර සමන්තා චක්කවාලීසු කියන ගාථාවෙන්. මේ චක්‍රා වාටය තුල ඉන්න සියලුම සම්්‍යදෘෂ්ටික දේවතාවුන් මේ ධර්මය නිකම්ම ධර්මයක් නෙවෙයි සද්ධම්මං මුනි රාජස්ස ඒ මුනි රාජයාණන් වහන්සේගේ ධර්මය අසන්නට පැමිණෙත්වා ඒ ධර්මය සග්ග මොක්කදං සර්ග මොක්ෂ සම්පත්තිය සාධනය කරන ධර්මයක් වන නිසා පින්නතුනි සාමාන්‍යයෙන් තැනකට අනාරාධිතව යනවට වඩා යම්කිසි අභිමානයක් තියෙනවනේ ආරාධිතව යනකොට ඒක අපිට උනත් එහෙමයිනේ දැන් බලන්න මේ සමහර අයගේ ගෙවල් වල උත්සව පින්කම් එහෙම තියෙනකොට ආරාධනා නොකළොත් අපි යන්නේ. ඒ කියන්නේ අහවලාගේ ගෙදර උත්සවයක් යන්නේ නෑ මට කිව්වේ නෑ. අන්න බලන්න අනාරා ඒ කියන්නේ ආරාධනා නැත්තම් යන්න කැමැත්තක් නෑ. හැබැයි බැරි වෙලා හරි ආරාධනාවක් කළොත් ඇවිල්ලා එතකොට අපි දින වෙන් කරගෙන අනිත් තියෙන වැඩ අතපසු කරගෙන ලකෝන කමකින් උනන්දුවකින් බලාගෙන ඉන්නවා ඒ කාර්යයට යන්නනේ. වෙන කෙනෙක් එක්ක කතා කරනකොට උනත් කියන්නේ අනේ ගෙදරටම ඇවිල්ලා කිව්වා ඒ වැඩේට නම් නැත්තම් ඒ උත්සවයට නම් නොගිහින්ම බෑ යන්න ඕන ප්‍රබලන සැලකිල්ල. ඒ නිසා මේ ආරාධනා කරනවට දෙවියෝ කැමතියි. ආරාධිතව එනකොට වැඩි ගෞරවයකුත් තියෙනවනේ. පින්නතුනි එහෙම නිතර නිතර බනහන අය ඉන්න තැන්වලට නිතර නිතර දෙවිවරු එනකොට ඒ දෙවිවරුන්ට අර බණ අහන අයගේ මූණ පුරුදු වෙන්නේ නැද්ද? අපිටත් ඒක වෙනවානේ. දැන් කීප ගමනක් දැක්කහම එක ගමනක් දෙකකට වඩා ඒකේන අපිට මූණ පුරුදුයි. ඊළඟ තැනදී දැක්ක හැටි අපි කියන්නේ මෙයා අහවල් තැන හිටියා එතෙන්දි මට හමු වුණානේ. අන බලන්න පුරුදු වෙච්ච හැටි. එතකොට නෙවෙයිද කතා කරන්නේ ඊළඟට පෙළමෙන්නේ. සුහද බව හිතවත්කම ගොඩනගන්නේ. ඒ වෘත්ති හැම තමයි. හොඳ වැඩ කරන තැන්වල Taman නිතර දකින්න ඇත්තන්ව දෙවියන් මතක තියාගන්නවා. එතකොට මේ දෙවිවරුන්ට එයාගේ මූණ පුරුදුයි. ඒකට යම් යම් විපත්ති කරදර අනතුරු එහෙම වෙන්න යන අවස්ථාවල් වල ඒ ඇත්තන්ව බේරගන්න අන්න දෙවිවරු ඉදිරිපත් වෙනවා. පින්නතුනි ඔය සමහර වෙලාවල් වල ඇතන්ම කියනවනේ. මේ සිද්ධියෙන් නැත්තම් මේ අනතුරෙන් මම බේරුනේ 99. 99න් බේරුණා කියලා කියන්නේ කොයි පැත්තකින් හරි නොපෙනෙන නොදැනෙන බලයක් ක්‍රියාත්මක වුණා කියන එකයි. ඒ කියන්නේ වෙන්නම තිබිච්ච එක 99ක්නේ. බේරුණ එක එකයි. ඉතින් ඒ එකට කොතනක හරි නොපෙනෙන නොදැනෙන බලවේගයක් ක්‍රියාත්මක වුණා විය නොහැකිද? මම ඒකට හොඳ උදාහරණයක් කියන්නම්. ඔබ දන්නවා දැන් කොළඹ නැත්නම් කොට්ටාවේ ඉඳලා ඔය මාතරට හදාපු අලුත් පාරණේ අපි කියන්නේ හයිවේ එක කියලා. ඔකේ දොඩංගොඩ ඒ කියන්නේ ගාල්ල පැත්තේ ඉඳලා එනකොට කොළඹට දොඩංගොඩ පාලම හරිය පනිනකොට ඔබට පේනව ඇති ගියාම අර කන්දක් තියෙනවා ඒ කන්ද මුදුනේ තියෙනවා ඈතට පේන විශාල බුදු පිළිමයක්. මා දන්න කියන මහත්මේ මට කියනවා හාමුදුරනේ මම සාමාන්‍යයෙන් වාහනේ නිතර බණ පිරිත්තාගෙන ඒව අහහා යන්නේ. මම ওই සින්දු තියෙන ඒවා කිසි දෙයක් දාන්නේ නැහැ. අඩු ගානේ ප්‍රවෘත්තිවත් මම දාන්නේ නැහැ. ඇයි? ඇහෙනකොට ඇඟේ ලේනරක් වෙනවා. ඒ නිසා මම පුළුවන් තරම් බණ පිරිත්ම තමයි අහන්නේ. එහෙම බණ පිරිත් අහගෙන යනකොට මම ටිකක් වේගෙන් ගියේ මගේ ඉස්සරින් ඉස්සරහින් ගිය වාහනේ රියදුරා වාහනේ තරින්ද තද කළා. අපි කියන්නේ බ්‍රේක් ගහනවා කියලා. එතකොට මට එක පාරට වාහනේ පාලනය කරගන්න බැරි වුණා. වාහනේ ගිහිල්ලා වේගින් හැප්පුණා අර තියෙන වැටි. වාහනේ හැප්පෙනකොටම මම දන්නේ මට මොන වුණාද කියලා කවුරු හරි මාව සීට් එකට තියලා තද කරනවා වගේ මට දැනුණා. ඒත් එක්කම නිකන් අමුතු ආලෝක ධාරාවක් වගේ ඇස් ඉදිරි පිට පෙනුණා මට. මට සිහි කල්පනාව නැති වුණා. කොහොම හරි අනතුරු වුණාට පස්සේ අවට අය පොලිසිය හනික ඇවිල්ලා මම එළියට ගත්තා. මම එතකොට මගේ එතකොට මට ප්‍රകൃති සිය ආවා. වාහනේ ගන්නම දෙයක් නැහැ. ඒ එතෙන්ට ආපු ඔක්කොම පුදුමෙන් පුදුමයටපත් වුණා වාහනේට වෙලා තියෙන හානියත් එක්ක ගත්තහම මම කොහොමද ජීවිතුන් අතර ඉන්නේ කියලා. මට සීලින් තුවාලයක්වත් නැහැ. ඕන් පුදුමින් පුදුමයටපත් වුණා. මම විශ්වාස කළේ එකම දෙයයි කවුද මොකක් මොකක් හෝ අදෘශ්‍යමාන බලවේගයක් විසින් මව ආරක්ෂා කරගත්තා. නැත්තම් යනතුරේ හැටියට මම මේ ලෝකේ තව දුරටත් ජීවිතුන් අතර ඉන්න බෑ. ඉතින් ඒක බොරුවක් නෙමෙයි පින්නතුනි. ඇයි ලෞතර බුදුහාමුදුරෝ දේශනා කළානේ ධම්මෝ හරි රක්ඛති ධම්මචාරී. ධර්මීය එක්ක ගැවසෙන කෙනා නිතරම ධර්මීය විසින්ම ආරක්ෂා කරනවා. ඒ ධර්මීය විසින් ආරක්ෂා කරනවා කියලා කියන්නේ එයාගේ හොඳ යහපත් ගුණධර්ම වලට පැහැදෙන සම්මදෘෂ්ටික ප්‍රසාදිත දෙවිවරු ඔහුව නිතරම ආරක්ෂා කරන එක. එනිසා හොඳට බණ අහන අයට දෙවියන්ගේ ආරක්ෂාව අඩු නැතුව ලැබෙනවා. ඊළඟ කාරණේ තමයි බුදුහාමුදුරු දේශනා කළ අසම්මුල්ලෝ කාලං කරෝති. සිහි මුලා නොවි ඇස් දෙක පියාගන්න පුළුවන්. ඇස් දෙක පියාගන්නවා කියන්නේ මේ නිින්දෙදි නෙමෙයි. මරණාසන්න මොහොතේ සිහි මුලා වෙන්නේ නැහැ. දැන් බලන්න සමහරු මරණ මංචකවලදී සිහිමුලා වෙලා නොයෙක් විකාර විප්‍රකාර කරන හැටි. සමහරු අඬනවා, කෑ ගහනවා, දත් මිටි කනවා, පෙරි වුණත් නැකිටලා දුවන්න හදනවා, ළඟ ඉන්න අවටායට බනිනවා. සියල්ල අමතක වෙලා Tamange නම ගම, Tamange ඥාතියෝ දරුවෝ කවුරුත් මතක නැහැ. සමහර විට ඒ මොහොතේ ආහාර ගත්තා ඊළඟ මොහොතේ කියන කොහොමද කෑම දුන්නේ අර බලන්න සිහි විකල් වීම එහෙම සිහිමුලා වීමක් වෙන්නේ නැහැ. නිදා පිබිදියා වගේ ඒ සුගතිගත බවවල උත්පත්තිය ලබන්නට පුළුවන් මේ නිතර ධර්මයේ අහන ධර්මයේ මෙනෙහි කරන ඇත්තන්ට මම මේකටත් උදාහරණයක් කියන්නම් අපි දන්න අම්ම කෙනෙක් පහුගිය දවස්වල මරණයටපත් වුණා වයස අවුරුදු 89යි මේ අම්මා ගෙදරදි කරන්නේම ඔය රේඩියෝ එකේ නැත්නම් රූපවාහිනී බණ පිළිත් අහන එක. ඉතින් මේ අම්ම එදා දවසෙත් උදෑසන හැමදාම ඇඳේ ඉඳගෙනම අර බණ පිළිත් අහලා නැගිටලා තමන්ගේ මුවකට හොදගෙන ඒ කටයුතු ඔක්කොම කරලා ඊට පස්සේ බුදුන් වඳිනවා ඒ කටයුතු ඉවර කරලා උදේ ආහාර අරගෙන ඒ ආහාර වලින් කොටසක් යම් හැමදාම සත්තුන්ට කන්න දානවා. අපි කියන්නේ ලේන් පොල් කටුව කියලා. ඒකට දානවා. දාලා පිඟානත් හොදලා Tamanගේ අතුත් සෝදගෙන Taman ආහාර ගත්ත තැන වැටලා තිබිච්ච ඉඳුල් ඒ ටිකත් කොස්සරන් අතුදා අතුගාලා අරන් දාලා ආයමත් ගිහිල්ලා අත සෝදගෙන ඇවිල්ලා පුටුව වාඩි වුණා දුවට කියනවා කතා කරලා දුව මට තේකක් හදාගෙන ඉන්න දුව තේක හදාගෙන එනකොට අම්මා hina වෙවි ඉන්නව අර පුටුවේ වාඩි වෙලා. ඊට පස්සේ දුව අම්මට තේක දීලා කියනවා අම්මේ තේක බොන්න. අම්මා තේක ගන්නෙ නෑ. ආයෙත් දුව කියනවා මේ විහිළුණු කර තේක ගන්න ඒත් මේ අම්මා තේක ගන්නෑ hina වෙවි ඉන්නවා. දෙතුන් ගමනක් කියලා පස්සේ ඇඟට අත තියලා කොල්ලලා අවදි කරන්න හදනකොට ඒ කියන්නේ දුව හිතුව අම්මා තනින්ද ගිහිල්ලා කියලා. එතකොට දුවට දැනුණා අමුත්තා. බලනකොට අම්මා මැරිලා. කොහොමද මැරිලා තියෙන්නේ? hina වෙච්ච ගම. ආසනෙත් දෙහිම මැරෙන්න. ආසයි හැබැයි දැම්ම බෑනේ. හිමතුනි අන්න බලන්න. කොයි තරම් සැහැල්ලු මරණයක්ද ඉහිම මරණයක් ලැබෙනවා නම් කවුද අකමැති? ධර්මයේ මෙනෙහි කරන, ධර්මයේ අහන ඇත්තන්ට මෙලවදී ලැබෙන අන්සංස. මරණින් පස්සේ ගිහිල්ලා කවදාවත් ඉන්නතුනි නරක දුගති බවවල උපදින්නේ සුගති බවවල උත්පත්තිය ලබන්නට ඒ ධර්මානිසංසයම ඒකාන්තයෙන් ඉවහල් වෙනවා. එහෙමනම් ආනිසංස එකක් නෙමෙයි ගොඩක් ලැබෙන මහපින්කමක් ඔබ කරනවා කියන සිතුවිල්ල ඇති කරගෙන මේ ධර්මය ශ්‍රවණය කරන්න. අද දේශනාවට මා මාතෘකාව හැටියට තෝරගත්තේ ওই දෙවිවරුම ගැන කියවෙන සූත්‍රයක්. සංයුත්ත නිකායේ ගන්ධබ්බවක් කියනවා අන්න දානාදී මූලගන්ධ සූත්‍රය කියලා. ඒ කියන්නේ දන්දබ්බ කායික දෙවිවරුන් සුවඳ ආග්‍රහණය කරමින් ජීවත් වන ආකාරය පිළිබඳවයි ඒ සූත්‍රය විස්තර කරන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේගෙන් එක දවසක් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ගිහිල්ලා විමසනවා බුදුහාඳුරණි මේ මනුස්ස ලෝකයට මිනිසුන් එන්නේ කොහේ ඉඳලාද? ඒ පාර බුදුහාමුදුරුව එනතෙන් ගණනාවක් කිව්වා. මහණෙනි, manuss ලෝකයේ සිට manuss ලෝකයට මිනිස්සු එනවා. දිව්‍ය ලෝකවල ඉඳලා manuss ලෝකයටත් මිනිස්සු එනවා. ඇතැම් විට බ්‍රහ්ම ලෝකවල ඉඳලා ඒත් manuss ලෝකයට එනවා. සමහර විට ත්‍රිසංගත പ്രേතාදී ලෝකවල ඉඳලා manuss ලෝකයට මිනිස්සු වෙනවා. හැබැයි ඒ ඒ එන තැන්වල ඒ ඒ අයගේ ශරීර අවයව පිහිටීම් වල වෙනස්කම් ඇති වෙනවා. දැන් සමහර විට ත්‍රිසංගත ලෝක හෝ പ്രേත ලෝකාදී ඉඳලා එනකොට මනුස්ස ලෝකයට ඉන්ද්‍රිය ඒකල්‍ය පුජ්‍යල වෙලා උපදින්න පුළුවන්. ඉන්ද්‍රිය ඒකල්‍ය වෙනවා කියන්නේ ශරීර අංග ප්‍රත්‍යංග නිසිතන නිසිපරිදි නිසිවිදියට නොපිටන්න පුළුවන්. දැන් සමාජයේ තව වෙන අවස්ථාවල් තියෙනුනේ පින්නතුනේ. ඊළඟට සමහර අය manuss ලෝකයට එනවා බොහොම ප්‍රභා සම්පන්න අනුන් ආකර්ෂණය වන රූප ස්වභාව ඇතුව. සමහරු එනවා එහෙම නැතුව. ඊළඟට කියනවා සමහරු මේ මනුස්ස ලෝකයට එනකොට තාම විචක්ෂණ බුද්ධි මට්ටම් අරගෙන එනවා. දැන් ඉන්නවනේ සමාජෙනේ. නැත්නම් අය ඉන්නවා එක යම් දෙයක් එකවරක් දෙවරක් ඇහුවාම හොඳට මතක තියෙනවා. දැන් ওই දරුවන්ගේ ඉගෙන ගන්න වයසේ බලන්න එහෙම දක්ෂෝ නැද්ද? ඕන තරම් ඉන්නවා. හැබැයි සමහර අයට ඇඟේ ගැහුවත් ඒ කියන්නේ පියකල්ල පෙව්වත් මතක හිටින්නේ නැහැ. දැන් මේ පහුගිය දවස්වල ඔබ දකින්න ඇති පුවත්පත්වල තියෙනවා අම්පාර ප්‍රදේශයක දරුවේ අවුරුදු 9යි වයස මුළු පිරිත් පොත කටපාඩමින් කියනවා අවුරුදු 9යිදී බලන්න ඒව මේ භවයේ ප්‍රගුණ කරගත්තේ වයිද පෙර භවයන්හි සිත අරගෙන ඉන්නේ දේවල් නැද්ද මේ විදිහට විවිධාකාරයේ සම විෂමතා මැද මේ මනුස්ස ලෝකයේ පුජ්‍යලයෝ උපදිනව ජීවත් වෙනවා. එතකොට මේ වික්ෂාණු ඇයි එහෙම වෙන්නේ? ඒ පාරක්ෂණව මහණෙනි, එයත්න්ගේ කර්ම ශක්තිය. Taman පෙර භවයන්හි රැස් කරගත්තා වූ කර්ම ශක්තියේ ස්වභාවය අනුව තමයි අර කියන විභේදනයන් නැත්තම් වෙනස්කම් වෙනස්කම් ඇති වෙන්නේ. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා මේ දිව්‍ය ලෝකවල ඉඳලා මේ මනුස්ස ලෝකයට එන ඇත්තෝ මේ මනුස්ස ලෝකයට එන්නේ කාරණා දෙකකට. මොකද්ද කාරණා දෙක? එක. තමන්ට පින් රැස් කර ගැනීම. දෙක. අන් අයට පින් අනුමෝදන් කිරීම. පින්නතොනි මේ දිව්‍ය ලෝකවලට යන්නේ අපි කොහේ ඉඳලාද? මනුස්ස ලෝකේ ඉඳලානේ. ඒ කියන්නේ මේ manuss ලෝකයේදී කරගත්තා වූ පින්වල බලයේ ශක්තිය මත අපි ගිහින් උපදිනව කොහෙද? අර කියන සදෙව් ලෝකවල සතුන් මහරජකෙන් පටන් අරගෙන පරිණිර්මිත වසවර්තිය දක්වා කියවන දිව්‍ය ලෝකවල. ඉතින් ඒ දිව්‍ය ලෝකවල උත්පත්ති ලැබලා එහි දිව්‍ය සම්පත් විඳගෙන ඉන්නකොට වෙන දේ තමයි ටිකෙන් ටික ටිකෙන් ටික කළ පින් අඩු වෙනවනේ. අපි කියන්නේ පින් පිරිනව කියලා. පින් පිරිනවනකොට ඔන්න ඒ දෙවිවරුන්ට දැනෙන්න පටන් ගන්නවා. කොහොමද දැනෙන්නේ? ශරීරයේ පැහැය වෙනස් වෙනවා. ඒ කියන්නේ බබලන ගතිය නම් අඩු වෙනවා. දිවසලු කිලිටි වෙනවා. ආභරණ අවපැහැගෙන දෙනවා. පළඳින මල් පර වෙනවා. අර ඉන්න පිරිස පිරිවර ටික ටික මගේ ඇරලා යනවා. ඒ කියන්නේ පරිවාර සම්පත්තිය අඩු වෙනවා. ඒකනම් එහෙ විතරක් නෙවෙයි මෙහෙත් වෙනවනේ. ටික ටික ටික ටික පිරිහෙනකොට එහෙම වෙනවනේ. එතකොට අන්න ඒ දෙවිවරුන්ට දැනෙනවා. ඒ දෙවිවරු මොකද කරන්නේ? වහාම Tamange ඉහලින් ඉන්න දෙවිවරු ළඟට යනවා. ඊනේ දෙවිවරුන්ට කියනවා මෙච්චර අගේට හිටපු මට බලන්නකෝ මෙන්න මෙහිම දේවල් වීගෙන යනවනේ. ඇයි එහෙම වෙන්නේ? එතකොට අර දෙවිවරු කියනවා කලබල වෙන්න එපා. වෙන්නේ මොකක්වත් නෙවෙයි ඔය කරපු පින් ඉවර වීගෙන යාම. ඒ නිසා කරන්න තියෙන එකම දේ මොකද්ද? දෙව්ලොවින් චුත වෙන්න, යන්න මනුස්ස ලෝකයට නැවත පින්කම් කරගන්න, කරගෙන මෙහෙට ඉන්න. වැඩි හිතවත්කමට ඕනේ නම් කියන නැති ඔය තියෙන දෙයක් අපි එනකම් බලා ගන්න කියලා. දැන් එතකොට දැන් අපි එහෙන් මෙහෙට එනවනේ. එන්න හදනකොට එහි ඉන්නව අර අපේ අනිත් යාළු දෙවිවරු. ඒ දෙවිවරු අපට කියනවා අනේ මනුස්ස ලෝකෙට යනවනම් පින්කම් කරගන්නවා වගේම අපටත් පින් දෙන්න. දැන් රාජකාරි දෙකකට නෙමෙයි දෙතකොට අපි ඇවිල්ලා ඉන්නේ. මොකද අපිට පින් සිද්ධ කර ගැනීමයි පින් බලාපොරොත්තු වන ඇත්තන්ට පින් දීමයි. එතකොට මේ මනුස්ස ලෝකයට ආවට පස්සේ එහෙනම් අපට තියෙන ප්‍රධාන රාජකාරි දෙක ඔය දෙක. ඔය ඉගෙන කියාගන්නේවා ආවාහ විවාහ වනේවා ධර්මවල පෝෂණය කරනේවා රැකී ආරක්ෂා කරනේවා ගේ දොර හදනේවා ඔය ඔක්කොම හොඳට මතක තියාගන්න මෙහි ඇවිල්ලා මෙහිදී බාරගත්ත රාජකාරී. ඒවා මේ පංචස්කන්ධය අරගෙන ආවහම මේක නඩත්තු කරන්න මෙහිදී කරන්න තියෙන වැඩ ටිකේ. හැබැයි ඇවිල්ලා තියෙන්නේ අර ප්‍රධාන රාජකාරී දෙකට. එතකොට අපි මෙහි ඇවිදින් මේවා කරනකොට ඔබ දන්නවද පින්නතුණී දෙවිවරු අපේ දිහා බලාගෙන ඉන්නවා. දෙවිවරු අපේ දිහා බලාගෙන ඉන්නෝ විතරක් නෙමෙයි. ඒ සූත්‍රය විස්තර කරනවා ඒ දෙවිවරු අපි ගැන කතා වෙන්න පටන් ගන්නවා. කොහොමද කතා වෙන්නේ? ඔන්න කියනවා අර අහවල්ලු ඉන්නවා අපරාධ කියන්න බෑ. ගිය රාජකාරිය හරියට කරනවා. කවුරු ගැනද කියන්නේ? හොඳ වැඩ කරන අය. අර අහවල්ලු ඉන්නෝ ගිය රාජකාරියක් කරනවා. එහෙන් බාරගත්ත රාජකාරිත් කරටි කරනවා. ඒක හොඳ වැඩ කරන ගමන් වැරදි වැඩ කරනවා. අර අහවල්ලු ඉන්නවා ගිය රාජකාරි මතකම නේ. එහෙන් බාරගත්ත රාජකාරි නම් ඉහටත් උඩින්. ඒ කවුද? වැරදි වැඩම කරන අය. එතකොට ඒ ඒ අය ගැන ඒ ඒ අවස්ථාවල ඒ ඒ විදිහටයි දෙවිවරුන්ගේ පැහැදීම සහ අපැහැදීම අඩු වැඩි වෙන්නේ. මෙහි කරන වැඩත් එක්ක. එනිසා හොඳට මතක තියාගන්න ඕන වැරදි වැඩ කරනවා නම් කරන හැම මාරයකම දේව උදහසට අපි ලක් වෙනවා. දෙවිවරු අපි ගැන ඒ තරම් හොඳ යහපත් සිතුවිල්ලකින් නෙවෙයි ඉන්නේ. ඔබ දන්නවද පින්නතුනි දෙවිවරු ඒ විදිහට රැස් වෙන ඒ රැස්වීමට කියන්නේ මොකද්ද? සුදම් සභාව. ඒ සුදම් සභාවට දෙවිවරු රැස්වෙනවලු කාරණා හතරක් මුල් කරගෙන. එක වස්සූපනායක සංඝහ පිණිස දෙවිවරු රැස් වෙනවා. මොකද වස්සූපනායක සංඝය කියලා කියන්නේ මේ වස් කාලේ එනකොට පන්සල් වල හාමුදුරු වස්සසනවනේ. ඒ වස්සසන එක ගැන සාකච්ඡා කරන දෙවිවරු. බලන්න මේ වස්සසීම කොච්චර එච්චරනම් වැදගත් දිව්‍යරුන්ගේ පව අවධානය දිනාගත්තු දෙයක්. එතකොට මේ පන්සලේ මේ හාමුදුරු මේ පන්සලේ මේ හාමුදුරු මේ විදිහට වස්සසම දායකයෝ මේ විදිහට උපස්ථාන කරනවා දේශේ කතා කරනවා. ඊළඟට පාරණායික සංග්‍රහ පිංස. වස්සසුවට පස්සේ වස්තු මාසි වරුණා මොකද කරන්නේ? පවාරණය වෙනවා නේ. ඒ පවාරණය වෙන එක පිළිබඳවත් අන්න දෙවිවරු රැස්ලා සාකච්ඡා කරනවා. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි ධර්ම ශ්‍රවණ සංග්‍රහ පිණිස. ඒ කියන්නේ බණ ඇසීමේ අරමුණ ඇතිව දෙවිවරු රැස් වෙනවා. ඒ කියන්නේ සුදම් සභාවේ බණ කියනවා. බොහෝ විට බණ කියනවා කියලා කියන්නේ මහා බ්‍රහ්මයා. නැත්නම් සාම්පති බ්‍රහ්මයා. සමහර විට දෙවිවරුත් බණ කියනවා. එතකොට ඒ බණ අහන්න දිවුරස් වෙනවා. ඊළඟ කාරණේ වැදගත් මේක පරසතු ක්‍රීඩා පිණිස දිවුරස් වෙනවා. මොකද පරසතු ක්‍රීඩා කියලා කියන්නේ පරසතු මල් තියෙන දිව්‍ය ලෝකේ. ඒක පිපෙන කාලෙට ඒ පිළිබඳ ඇති වෙන සතුට වින්දනේ විනෝදය ඒ දිවුරු ලබන්න. දැන් ඔය අපි මනුස්ස ලෝකෙත් තියෙනවානේ. ජපානි වගේ රටවල් වල ගත්තහම පිපෙනෝනේ මල් జాතිය මොනවද? සකුරාම ඒ සකුරාමල් පිපෙන කාලෙට ඒ රටේ හරිම සැනකෙලි සිල් ගන්නවා. දැන් අපිත් ඔය නුවරඑළිය පැත්තේ මම හිතන්නේ බක් මහට වගේ කියන්නේ ඒ අවුරුදු කාලෙට ඒ පැත්තේ වගේ. කියන්නේ ඒ ඒ පරිසරවල තියෙන විපර්යාසත් එක්ක හින්දා දෙවරුන්ටත් එහෙමයි. ඔන්න ඔය පරසතු ක්‍රීඩා පිරිස රැස්වන අවස්ථාව තමයි යදගත්ම අවස්ථාව. මේ මනුස්ස ලෝකයේ දිහා වැඩිම අවධානය යොමු කරන අවස්ථාව. ඒ කියන්නේ මනුස්ස ලෝකයේ අපි කරන හොඳ සහ නරක වැඩ දෙකම ගැන තිරිවරු ලියනවලු හේනම් පොතක. යන පොතක් තියෙනවා. ඊළඟට ඒ ලියවෙන පොතේ බලනවා හොඳ වැඩ දැන් වැඩිද නැත්නම් නරක වැඩ වැඩිද කියලා. හොඳ වැඩ නම් වැඩි වෙලා තියෙන දෙවුරු සතුට වෙනවා. නරක වැඩ නම් වැඩි වෙලා තියෙන දෙවුරු ඒ ගැන දුම්නස් වෙනවා. ඊළඟට අර පොත ඔන්න සතරවරම් දෙවිවරු ලියනවා. ඊළඟට ඒ පොත දෙනවා මාතලීට මේ පංචසික දිව්‍ය පුත්‍රයට පංචසික මාතලී දිව්‍ය පුත්‍රයට දෙනවා. මාතලේ දිව්‍ය පුත්‍රය සක්‍රයට දෙනවා. සක්‍රය කියන්නේ දෙව්ලොව අධිපති දේවතාව. එතකොට සක්‍ර දේවේන්ද්‍රෝ මේක පෙරලලා බලලා නරක වැඩ වැඩි නම් අන්න දෙවිවරු සාකච්ඡා වෙනවා. මොකද සාකච්ඡා බලන්න මනුස්ස ලෝකෙට ගිහිල්ලා මෙච්චර හොඳ වැඩ කරන්න හැකියාව තියෙtti. බණ දහම් අහන්න, ඒ පිළිවෙත් පුරන්න හැකියාව තියෙද්දි මේ මිනිස්සු කොච්චර නරක වැරදි වැඩ කරනවද? ඒ නිසා මේ මිනිස්සුන්ට වහාම වැරදි වැඩවලින් ඈත් වෙන්න කියලා පොඩි පණිවිඩයක් දෙන්න ඕන. අන්න එතකොට ඒ රාජකාරි බාරගන්න එනෝ දෙවිවරු ටික. දෙවිවරු ඉන්නවා ආකාශට්ටක දෙවිවරු ඉන්නවා. බුම්මට්ට දෙවිවරු ඉන්නවා. ඒ කියන්නේ අහසට අධිපති දෙවිවරු, පොළොවට අධිපති දෙවිවරු. ගන්ධබ්බ වලාහක දෙවිවරු ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා උන්හ වලාහක දෙවිවරු. ඒ කියන්නේ උස්පත්තේට හිමු අධිපතිවරු. සීත වලාහක දෙවිවරු ඉන්නවා. සීතලට අධිපති. ඊට පස්සේ වස්ස වලාහක දෙවිවරු ඉන්නවා. වැස්සට අධිපති. අද වශයෙන් ඔය ඒ ඒ ඒ ඒ සබදාමේ යම් යම් දේවල් වලට ආධිපත්‍ය පෙන්වන දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරු කියනවා එහෙනම් මේ විදිහට මිනිස්සු වැරදි වැඩ කරනව වැඩි නම් අපි පොඩ්ඩක් පාඩමක් උගන්වමු. එතකොට දන්නව නැතුව පින්නතුනි පැස්ස වැඩි වෙන්න පුළුවන්, ගම් වතුර ගලන්න පුළුවන්, විපත්ති ඇති වෙන්න පුළුවන්. සමහර විට සුනාමි වුණත් ඇති වෙන්න පුළුවන්. ඊළඟට උෂ්ණත්වය වැඩි, ඒ කියන්නේ උණුවලාහක දෙවිවරුණා අර ක්‍රීස්ම පෑවිල් ඇති කරවන්න පුළුවන්. දැන් මම මේ කියන කතන්දරේ සම්පූර්ණයෙන්ම සබාධම දෙවියන් විසින් පාලනය කරනවාය කියන කරවි. ඒ කියන්නේ සබාධම්මට ආවේනික යම් යම් ධර්මතා තියෙනවා. හැබැයි ඔබටම වැටහෙනවනේ සමහර අවස්ථාවල සබාධම ඉක්මවා යන හිතාගත නොහැකි යම් යම් බලවේග ක්‍රියාත්මක වෙන අවස්ථා තියෙනවනේ. අන්න ඒ මෙවැනි අවස්ථා විය හැකි. දැන් බලන්න එවැනි විපත්තියක් වුණාට පස්සේ ටිකක් මිනිස්සු හිතන්න පටන් ගන්නෝනේ. බලන්න මොනව වෙලාද දන්නේ නැහැ. මෙහිම විපත්ති එක දිගට එනවා. සමහරට දේව කෝපයක්ද දන්නේ නැහැ කියලා කියනෝ නේද? ඈ අපි බලන්න. අන්න බලන්න. ඔය කියන්නේ ඒකනේ. දෙවියන්ට පින් දෙන්න පින්කම් උත්සව කරන්නේ නැද්ද? අන්න බලන්න. ඒ කියන්නේ අපේ පැරණෝ මේ බණ පොතේ තියෙන සූත්‍රය ඒ විදිහට නොකියවා තිබුණාට මිනිස්සු ජනතාවගේ මනස තුල මේවා සම්බන්ධ යම්කිසි කාල්පනික අදහස් මුල් බහලා තියෙනවා. දැන් අද භෞතිකවාදීව සියල්ල හිතන්න ගිහිල්ලනේ අපේ බොහෝ දෙනාට වැරදිලා තියෙන්නේ. අද අපේ හුඟක් අය පින්නතුනි බලන්න ඇසට පෙනෙන දේ කනට ඇහෙන දේ විතරයිනේ විශ්වාස කරන්නේ. ඒ නිසා තමයි සමහරු දිව්‍ය ලෝක ප්‍රතික්ෂේප කරන්නේ, අපාය ප්‍රතික්ෂේප කරන්නේ. ඒ කියන මේ විශ්වය තුළ යම් යම් පවතින අද්භූත බලයන් ශක්තියින් පිළි නොගන්නේ ඒ සියල්ල මේ දෘෂ්ටියට හෝ ශ්‍රවණයට ගෝචර විය යුතුමයි කියලා අර ඒකට තමයි කිව්වේ භෞතිකවාදීව සිටීම කියලා. එහෙම හිතලා අර සියල්ල නිකන් අවඥාවට බැහැරට දානවා. නමුත් ඇත්තටම මේ විශ්වය තුළ එවැනි අපිට නොදැනෙන, නොපෙනෙන අපි නොදකින ඕන තරම් බලවේග ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ කියන අන්නදානාදී මූලගන්ධ සූත්‍රයේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ මනුස්ස ලෝකයේ මිනිසුන්ට ඒ වගේ විවිධ බලපෑම් ඒ වගේ විවිධාකාරී නොදැනෙන නොපෙනෙන බලවේග වල බලපෑම ඇතිවිය හැකි ඒක තමයි ලෝක ධර්මතාවය කියන එකයි. එහෙමනම් ධර්ම දේශනාවට නියමිත කාලය අවසන් වීගෙන යන්නේ. කල්පනා කරන්න අපි නොදකින වුණාට අපිට නොපෙනෙනව වුණාට මේ විශ්ව ශක්තිය තුළ අපි නොදන්නා බොහෝ බලවේග ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා හැකිතාක් යහපත් කායික වාචසික හා මානසික සුචරිතයන්ගෙන් අපේ ජීවිතය පෝෂණය කරගත්තොත් එහි විපාක ධිට්ඨ ධම්ම වේදනීය වශයෙන් අපට මෙලවදීම ලැබීමේ ශක්තිය හැකියාව තියෙනවා නොපෙනෙන බලවේගවල ආශිර්වාද පවා අපට ළඟා කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ බව වටහාගෙන මනසිනුවණින් යහපත් සුචරිත ගුණ දහමින් ජීවිතය පෝෂණය කරගන්නට අදිස්ථානය ඇති කරගන්න අද ධර්ම ශ්‍රවණේ ලබන පළමු ආනිසංසය බවටම එය පත්වනවා ඒකාන්තයි. ඒ සඳහා ඔබ සියලු දෙනාටම කායික ශක්තිය මානසික ධෛර්යය ලැබීවා ලැබීවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අද මේ පින්කමේ දායකත්වයේ දක්වන්නට යෙදුණු පින්වත් සියලු දෙනාම ඊටමත් හොඳ යහපත් තරමුණු මුල් කරගෙන මේ පින්කම සිද්ධ කරන්නට යෙදෙනවා. ඒ සියලු දෙනාගේම යහපත් අරමුණු සඵල වේවා මේ පරලොව ගිය ඥාතීන්ට පින්වන මොදන් වේවා සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම නිරෝගී සුවච ජීවනය ලැබේවා දෙවියන්ටත් මළගිය ඥාතීන්ටත් රට ජාති වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ටත් පින්කම සිද්ධ කළ මෙලම සමාජී පින්වත් සියලු දෙනාම ඇතුළු සම්බන්ධ වූ හැමෝටමත් උතුම් නිවනේ සැනසීම සඳහා මේ පිනේ කාන්ත කුසලයක්ම වේවා කියලා සාදු කියනවා. සාදු සාදු සාදු. ආකාශත්තා චුම්මත්තා දේවා නාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාශත්තා චුම්මත්තා දේවා නාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සාදු සාදු සාදු සංයුක්ත නිකායේ අන්න දානාදී මූලගන්ධ සූත්‍රයේ ඇසුරෙන් එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති කටුවාවල පරම ධම්ම විසුද්ධාරාමාධිකාරී ශාස්ත්‍රපති පූජනීය ගොම්බද්දල දමිත ස්වාමිපාදයන්න් වහන්සේ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේට මෙම ධර්මානුශාසනාවේ කුසල බලය උතුම් වූ නිර්වාණ ධර්මය අවබෝධ වීම සඳහා හේතු වාසනා වේවා නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ සැලසේවා තෙරුවන් සරණේ ආශිර්වාදේ සහ සියලු දෙවි රැකවරණ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේට ලැබේවායි අපි සාදුනාද නම්වා ආශිර්වාද කරමු සාදු සාදු සාදු මෙවන් උතුම් වූ